ගෞරවනීය ස්වාමින් වහන්සේ මට දැනට අවුරුදු 6කට පෙර අංශභාගය වැළඳීම නිසා භාවනාව අතහැරී ගියේය. සාමාන්‍ය සුවයක් ලැබුණු පසු දුවගේ මඟ පෙන්වීම අනුව ආනාපාන සති භාවනාවට යොමු වීමි. ඒ අනුව දැන් සායහන කාලයක සිට ආනාපානය නොපෙනී නොදැනී ගොස් ඇත. මේ දින භාවනාවේදී සිතුවිලි ඇති වී නැති වෙන ආකාරය දෙස සමස්තයක් වශයෙන් බලා සිටින්නේ. පසුගිය දින කිහිපය තුළ ඔබ වහන්සේගේ සත්‍තිපට්ඨාන කෘතියේ වේදනානුපස්සනාව ගැන තිබූ දේශනයක් කියවූ මට අංශභාගය නිසා දිගටම ඉතිරිව ඇති වේදනාව කමඨහනක් ලෙස උපයෝගී කර හැකිදයි සිතුනි. එසේ කළ හැකිදයි ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. නෑ මං හිතනවා ලෝකේ ඉන්න ඔක්කොටම අන්තභාගය හැදෙනවා නම් හොඳයි කියලා. මොකද අංශභාගේ නැත්තම් පින්ක පෙන්කෙල කෙල වටේ ඇවිදිනවා. අංශභාගේ හැදුනොත් නම් අවුරුදු 6කට පස්සේ හරි ඔන්න හුස්ම පේනවා. ඔන්න හිතවිලි යනවා එනවා. ඔන්න කයේ වේදනාව දැනෙනවා. පුළුවන් ද මේ වේදනාව භාවනා අරමුණක් කරගන්නයි කියලා කය දිහාට හැරෙනවා. විජු අන්ත දෙකම මැරනවනේ මැරන වෙලාවට භාගෙත් නෙවෙයි. ඒ නිසා මේ පැමිණි දුක් පැනිරහයි කියලා ඒ Taman කයේ දැනෙන කොයි දේත් වේදනාව සුඛ වුණත් දුක වුණත් ඒක සිරිදෙව්දුව ගෙට වැඩියා. විශේෂයෙන් මතක තියාගන්න අන්තභාග රෝගියා ඒ වේදනාව දැනෙන හැම වෙලාවෙදීම සුවසේවාවක් සිද්ධ වෙනවා. වේදනාවට වෛර කරන්න එපා. එතකොට Taman නිකම්ම නැගිටී ඇඳෙන් කිසි කරදරයක් නැතුව ওই වේදනාව Tamanගේ කල්යාණ මිත්‍යා කරගත්තා. අපේ ඒ උලපනේ අම්මා පිළිකාවක් හැදිලා එයා කියන්නේ මෙයා මගේ කල්යාණ මිත්‍යා. මේ කල්යාණ මිත්‍යා නිසා තමයි මට මේ බෝසතාන් වහන්සේලායි සුරංගනාවියෝයි භාවනා මධ්‍යස්ථානයි භාවනායි හම්බුනේ නැත්තම් කවදාවත් හම්බෙන්නේ එයා කලින් යනවනම් කලින් ගියාවයි මං කලින් යනවනම් කලින් ගියාවයි දෙන්න මේකට ගියත් ප්‍රශ්න නැහැ කියලා අර පිළිකාවට තනේ පිළිකාවට වයි ප්‍රේම කරනවා. ඉතින් බලන්න ඉන්න ඔක්කොමලා ගෙදර මිනිස්සුත් පුහුණු අට කරගෙන එන ගහච්ච සෝම් පිටිනක් ඔය හදාන අම්මා දිහාට යනවා අම්මා හිනස්සලා යවන කට්ටිය. ඉතින් ඒ වගේ ඔය අන්තභාගකාරයෝ දෙන්නේ තුන් දෙනෙක් මට නැගිට්ටුලා ගන්න ඕනේ. මේ අන්තභාගේ නැති අයට කන පැලෙන්න ගහන්න. මොකද ඒගොල්ලන්ට වෙන කරන්න දෙන්නේ නැහැ. දැන් සමහරට දුව කිව්වට ආනපන කරපන් කියලා දුව දුව එහාට පැර දුව දුව ඇති දැන්. ඇයි අන්තභාගේ නැහැ? අනේ පුළුවන් නම් ඔයකින් කෑල්ලක් දෙන්නකෝ. දුවටත්. මං කියන්නේ ආනපන නෙවෙයි අන්තභාගෙන් කෑල්ල. ඒකෙම තියෙන ඉතර තියෙන වේදනාවෙන් කෑල්ල මටත් දුන්නොත් මාත් ගන්නවා. මොකද මට තාම තාම අන්තභාග ගතියක් දැනෙන්නේ නැහැ. තාම දුවනවා. තාම නලියනවා. ඒ නිසා සියලු ලෝක වාසීන්ට මේ සංසාර දුක වැටේවා. මේ පැමිණි දුක් පැනිරහයි කියලා භාවනාදී එන වේදනාව සිරිතේදුව ගෙට වැඩියා කියලා ප්‍රයෝජන ගනී වයක වේදනාවට ප්‍රශ්නා කියලා කිරුවත් කමන්නේ සතිය වඩන්න කියලා කිරුවත් කමන්නේ ලෙඩේසුව කරන අදහසින් කිරුවත් කමන්නේ කොයි යතින් හරි ඔය එලඹිච්ච දෙයට හිතියව දණ්ඩ අපි යනවා ඉදිරියට